ශික්ෂා වැඩසටහන තුලින් සිද්ධ කරන පළවෙනි ධර්ම සාකච්ඡාව මූලික වශයෙන් අපි මේ දින කීපෙම මතක් කරනවා ඇයි මේ වගේ වැඩසටහනක් අපි සංවිධානය කරගන්නේ කියලා. නිවන් මාර්ග දේශනා මාලාවේ ධර්ම දේශනා 500කට වැඩි ප්‍රමාණයක් ශ්‍රවණය කරා. නමුත් ඒවායින් අපි අපේ ජීවිතය පිළිබඳ සංකල්ප බොහෝ වශයෙන් වෙනස් කරගත්තා. ඒක අපි තාම පැහැදිලිව දන්නවා. නමුත් ඒ ප්‍රමාණවත් නැති බව අපි හොඳාකාරව දන්නවා. ඒ පමණ ප්‍රමාණවත් නැහැ සසර ජීවිතයෙන් අත මිදීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් ආරම්භ විය යුතු තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ භාවිතා කළ යුතු භාවිතා කළ යුතු ධර්මතාවයක්. ඒකින්ද එහිදී අපි අවධාරණය කරගත යුතු ධර්ම කාරණා ඊටාම දැඩිව අවධාරණය කරගෙන ඒවා ජීවිතයට එකතු කර ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර යුතු තියෙනවා. ඒ නිසාවෙන් තමයි නිවන් මාර්ග දේශනා මාලාවෙන් අනතුරුව ප්‍රත්‍යවේක්ෂා කියන මේ වැඩසටහන ආරම්භ වෙන්නේ. මෙහි ව්‍යුහය විදිහට අපි මූලික දවස් කීපයේ විතරක් හැමෝටම නැවත නැවත දැනගන්න ඕන හින්දා මතක් කරනවා. සතියකට එක ධර්ම කරුණක් තමයි අපි සාකච්ඡා කරන්නේ. මේ ධර්ම කරුණු ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු කරගන්න විදිහ සඳුදා දවසත් අඟහරුවාදා දවසත් මේ ධර්ම කරුණ පිළිබඳව හැම සතියෙම සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනවා කියන්නේ ධර්ම දේශනා වශයෙන් ඒ ධර්ම කරුණු අපි ඉගෙන ගන්නවා. ඒ ඉගෙනගත්තු ධර්ම කරුණු අද වැනි බදාදා දිනයක අපි සිද්ධ කරන්නේ ස්වාමීන් වහන්සේලා ඒක රාශී වෙලා සාකච්ඡා කරනවා මේවා කොහොමද ත්‍රිපිටකයේ තියෙන්නේ කොතනද මේවාට සම්බන්ධව තියෙන කරුණු කාරණා පිළිබඳ තවත් දැනුවත් කිරීමක් කරනවා. රාස්වෙන්ද දවස වෙනකොට මේ පින්වන්ත අයට තියෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමක් සිදු කරනවා. එතකොට හෙට දවසේ අපි මේ පිළිබඳව සාකච්ඡා කරනවා. සිකුරාදා වෙනකොට ඒ ධර්ම කරුණ සමාජයේ කොයි ආකාරයකටද දැන් ආත්මාර්ථය සඳහා අපි අපේ ජීවිතයේ යහපත සඳහා එකතු කරගත්ත ඒ ධර්ම කරුණ කොහොමද පරාර්ථය සඳහා යොදවන්නේ? අපි කොහොමද අපේ නිවසට ඒක යොදවන්නේ? කොහොමද ගමට යොදවන්නේ? කොහොමද අපි ඉන්න ප්‍රදේශයේ අපි ඉන්න කොටසේ මට අදාළ කොටසේ හැම කෙනෙක්ම තව කෙනෙක් සමග ඒක රාශී වෙලා ජීවත් වෙන්නේ මට අදාළ කොටසේ කොහොමද අපි ඒක ව්‍යාප්ත කරගන්නේ කියන එක පිළිබඳව සමාජ කතිකාවත කියන නමෙන් ප්‍රත්‍යක්ෂා සමාජ කතිකාවත කියන දේශනාව සිදු කරන එක ප්‍රායෝගික ක්‍රමවේදය. එතකොට මේ පළවෙනි දින පහේදී ඒ ධර්ම කාරණාවට අදාළ කාරණා ඉවරයි. ඊට පස්සේ 6 වෙනි දිනේ කියන සතියේ සෙනසුරාදා දවසේ අපිට ලැබිලා තියෙන උරුමය පිළිබඳ නවාංග වස්තු සාසනය පිළිබඳව සහ අපිට අපේ අතීත උරුමයන් අපේ ධර්මය අපිට ලැබුණ කොච්චර දුෂ්කරතාවයන් ඇතුළත අපිට මේ දායාදය ලැබුණේ කියලා ඒ උරුමය පිළිබඳව මොකද අපි ඒවට අත තියනවා ඊටාම අලජ්ජී විදිහට වෙලාවකට එච්චර වටිනා විදිහට රැකගත්තු දේවල් අමුමමේ ඝාතනය කරන ස්වරූපයක් තියෙන හින්දා අපිට වටිනාකම ඇති වෙන්නේ ඒ පිළිබඳ සාකච්ඡා කරනවා ඉදිරි දවසේ හැමදාම අභිධර්ම පන්තියක් ඒ තමයි අපිට සරලව අපේ ජීවිතයට යම් ප්‍රමාණයකට හෝ අභිධර්මය එකතු කරා ගැනීම සඳහා ධර්මය අවබෝධ කරගන්නන්ට අභිධර්මය දන්නවා නම් පහසුවක් තියෙනවා. අභිධර්මය නොදන්නවා කියන්නේ ධර්මය අවබෝධ කරගන්න බැරිකම නෙවෙයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ වැඩසටහන දියත් වෙන්නේ. අපි මේ පළවෙනි වැඩසටහනේදී ප්‍රත්‍යක්ෂා වැඩසටහනේදී ප්‍රත්‍යක්ෂාව ගැනමයි සාකච්ඡා කරේ. ඊයේ දවසේත් පෙරේදා දවසේත්. ඉතින් ඒදී මූලික වශයෙන් සාකච්ඡා වුණේ අපි වෙනස් වෙන්න ඕනේ. අපි යම් විදිහකින් වෙනස් වෙනස් විය යුතුයි වෙනස් විය යුත්තේ තමන්ගේ වැරදි සකස් කරගෙන. ඒ කියන්නේ නිවැරදි පැත්තට නිවැරදිම වෙනසක් සිද්ධ කරගන්න ඕනේ. ඒකයි මේ වැඩසටහනේ අපි තේමා පාඩේ විදිහට තියෙන්නේ නිවැරදිම වෙනසකට කියලා තමන්ව පිරික්සා බැලීම ප්‍රත්‍යක්ෂාව කියලා කියන්නේ පිරික්සලා බැලීම. පිරික්සලා බැලීම කියලා කියන්නේ විමසා බලනවා නුවණින් විමසා බලනවා මම කොයි විදිහටද වෙනස් විය යුත්තේ මේකට කෙටිම හඳුනා ගැනීම තමයි කැඩපත මොකටද කියලා අහන බුදුජාන් වහන්සේ රාහුල හාමුදුරන්ගේ ඒ වෙලාවේ සඳහන් කරන්නේ කැඩපත මුහුණ පිරික්සන්නටයි. මොකටද මුහුණ පිරික්සන්නේ අපි? ඒ තියෙන අඩුපාඩු සකස් කරන්න. ඒ වගේ ඊයේ ධර්ම දේශනාවේදී අපි සාකච්ඡා කරා අතීත වර්තමාන අනාගත වශයෙන් තමන්ගේ ක්‍රියාවන් පිරික්සන්නට කියලා. මොන ක්‍රියාවන්ද? කායික, වාචසික, මානසික. අන්න බලන්න අතීත, වර්තමාන, අනාගත වශයෙන් තමන්ගේ කායික, වාචසික, මානසික ක්‍රියාවන් පිරික්සන්න ඕනේ. පිරික්සලා නිවැරදි කරගන්න ඕනේ. පිරික්සනකොට කොහොමද පිරික්සන්න කියලා අපි ඊයේ කාරණා හයක් කටපාඩම් කරගත්තා. මොකද මේ ධාරණය කරන එක සිද්ධ නොවන හින්දා අපි මේ වැඩසටහන් මාලාවේ හැමදාම පළවෙනි ධර්ම දේශනා දෙකේදී ධාරණය කරගත යුතු කරුණු අවධාරණය කරනවා. ධාරණය කරගත යුතු කරුණු අවධාරණය කරනවා වෙනමම මතක් කරනවා. මෙන්න මේ ටික මතක තියාගන්න ඕනේ කියලා. ඊට පස්සේ වැඩපිළිවෙල කියනවා. එතකොට වැඩපිළිවෙල සමුදාය ඉඳන්ම ආරම්භ කරගෙන යන්න පුළුවන්. එහෙම තමයි ධර්ම වැඩසටහනේ ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ සතියක් යනකොට. ඒ කියන්නේ සතියකදී යම්කිසි ධර්ම කරුණක් අපේ ජීවිතේට හොඳින් එකතු කරගන්න. ඒකවල ධාරණය කරගත යුතු කරුණු විදිහට අපි ඊයේ සාකච්ඡා කරේ යම් අතීත වර්තමාන අනාගත අපේ කායික වාචසික මානසික වශයෙන් සිද්ධ කරන ක්‍රියාවන් තමන්ට පීඩාවක් වෙනවා නම් නොකළ යුතුයි. බුදුදානම පිළිසනා කර විදිහ තමන්ට පීඩාවක්, අනුන්ට පීඩාවක්, දෙපාර්ශ්වයටම පීඩාවක්, ඒ වගේම අකුසලයක් නම්, ඒ වගේම දුක් රැස් වෙන දෙයක් නම් සහ දුක් විපාක තියෙන දෙයක් නම් තමන්ට පීඩාවක් නම් අනුන්ට පීඩාවක් නම් දෙදෙනාටම පීඩාවක් නම් දුක් රැස් වෙන අකුසලයක් නම් දුක් රැස් වෙන දෙයක් නම් සහ දුක් විපාක ලැබෙන දෙයක් නම් නොකළ යුතුයි කියලා. ඉතින් ඒ පිළිබඳව අපි යම් ප්‍රමාණයකට සාකච්ඡා කරත් පිරික්සනකොට තමයි යමක් තේරෙන්නේ. මම ඉතා කෙටියෙන් මතක් කරන්නේ දැන් ඊයේ දවසේ ධර්ම ශ්‍රවණය කරපු අයට නැවත මතක් කර ගැනීම සඳහා කොහොමද පිරික්සන කොටයි යමක් පිළිබඳ සත්‍ය తත්වය අපිට වැටහෙන්න පිනවත්. ඉතින් මේ පිරික්සීම කියන එකේදී බලන්න අපි ගත්ත උදාහරණයක් තියෙනවා කවුරු හරි මට පරිස වචනෙන් බයිනවා. කවුරු හරි මට පරිස වචනෙන් බයිනකොට මම සූදානම් වෙන්නේ මගේ හිත හැම වෙලේම සූදානම් වෙන්නේ අනිත් පැත්තට බනින්න. අනිත් පැත්තට බයිනවා කියන්නේ දැන් මේ වර්තමානයේ මම අනිත් පැත්තට බයින්න සූදානම් වෙන්නේ. එතකොට ඒක වර්තමානයේ සිද්ධ කරන්න හදන වාචසික වැඩ වැඩක් වාසසික ක්‍රියාවක්. ඒක මට දුක් රැස් වෙන දෙයක්ද නැද්ද? දුක් රැස් වෙන දෙයක්. එතනින් එහාට නිකන් ඉන්නේ නෑ. අර පැත්තෙන් ආයෙ ඒක වැඩි කරලා දෙනවා. ඉතින් මට ඇයි බැරි කරුණාවෙන් කතා කරන්න කියලා. අන්න එහෙම ඒක අමාරුම දෙයක්. නේද? බොහොම අමාරු දෙයක්. නමුත් අපි පුහුණු කළ යුතු දෙයක්. ඉතින් අන්න ඒ විදිහට අපි වර්තමානයේ පාලනය කරගන්න ඕනේ නිවැරදිව බලලා මේ කාරණා හයෙන්න. ඇයි සසර ජීවිතේ අපි බොහෝ බොහෝ දුක් වලට වැටෙන්න පුළුවන්කම තියෙන හින්දා. එතකොට අනාගතය નિවැරදි කරගන්නත් ඕනේ. ඒක සාකච්ඡා කරපු කරුණු අතර වාරයේදී අපි ඒකේ ප්‍රායෝගික තලයක් අද කතා කරමු. කතා කරේ අතීතය ගිහිල්ලා ඉවරයි. අතීතය ගිහිල්ලා ඉවර නම් හුඟක් අය කියනවා අතීතේ වල්ලා දාන්න ඕන කියලා. අතීතේ වැළලීම හරියද කියන ප්‍රශ්නේ එන්නේ. මගේ අතීතයේදී මට ඒ කියන්නේ අපි හැමෝටම තියෙනවා මානසික දියුණු වෙච්ච ස්වභාවයක් යම් ප්‍රමාණයකට. ඒ ප්‍රමාණය අනුව තමයි අපිට ඉවසන්න පුළුවන්. අපිට අදිෂ්ඨානයෙන් ඉන්න පුළුවන්. අපිට යම් ආකාරයක පාලනයක් කරගන්න පුළුවන් ඒ ඒ කෙනා අතීතයේදී සකස් කරගෙන තියෙන ක්‍රමවේද අනුව ඒ ඒ හිතේ තියෙන ශක්තියින් අනුව. ඒකයි අපි කියන්නේ මගේ සීමාව පැන්නා කියලා. සීමාව පැන්නට පස්සේ අපි මොකද කරන්නේ? වැරදි කරනවා. හ්ම් මම ඉවසුවා ඉවසුවා සීමාව පැනලා කියනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අපි දැන් වර්තමානයේ වර්තමානයේ ඉන්නේ. නමුත් අතීතයේදී මගේ සීමාව පැන්න වෙලාවේ තමයි වැරද්ද කරේ. එහෙම බලනකොට දැන් මට පසුතැවීමක් තියෙනවා. මොකක්ද තියෙන පසුතැවීම? අපරාධ මං අරක කිව්වේ. අපරාධ මං අරක කෙරුවේ කියලා. එහෙනම් මට අවබෝධය තිබිලා. තිබ්බ අවබෝධය ඒ වෙලාවේ යට ගිහිලා. එහෙනම් අනාගතයේදීත් ඒ වගේම පරිසරයක් හදස් වෙනවා. අනිවාර්යයෙන්ම මං ඒ වගේම තත්යකටපත් වෙනවද නැද්ද? එහෙනම් අතීතේ වල දාන්න නෙවෙයි ඕනේ අතීත පාඩමක් විදිහට අනාගතේ සකස් කරගන්න යොදා ගන්න ඕන. අන්න ඒකින් දා බුදුරජාණන් වහන්සේ දේශනා කරා අතීතයේ සිද්ධ වෙච්ච වැරද්දක් තියෙනවා නම් ආයති සංවරයේ පිරන්නටය කියලා. ආයතින් සංවරය කියලා කියන්නේ තමන්ට වැඩිය නුවණ තියෙන විඤ්ඤූහි පුද්ගලයෙක්, කල්යාණ මිත්‍රයෙක් ඉදිරියේ තමන්ගේ අතින් වෙච්ච වැරද්ද ආරෝචනය කරන්න. ඒ කියන්නේ කියන්න. කියලා මම නැවත ඒක කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න කියලා. ඇයි තනියම කරන්න බැරි මේක? බුදුරජාණන් වහන්සේ හැම වෙලේම බැලුවේ අපේ යහපත සඳහා. බලන්න පින්නත් මේ සමහර වැරදි තියෙනවා අපිට අපේ සංස්කෘතිය අපේ සભ્યත්වය ඒ විතරක් නෙවෙයි අපේ තියෙන හොඳකම හින්දා සමහර වැරදි තියෙනවා පළවෙනි වතාවට කරන්න හරි අමාරුයි. උදාහරණයක් විදිහට කෙනෙක් යම්කිසි කෙනෙක් කාමයේ වර්ධව හැසිරෙන්න පෙළඹෙන හිතක් තියෙනවා නම් එයාට පළවෙනි වතාවට ඒ වැරද්ද කරන්න පුදුමාකාර අපහසුාවක් පුදුමාකාර බයක් තියෙනවා. නමුත් ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ඒ පිළිබඳ තියෙන බය, ඒ පිළිබඳ නැවත නැවත වැරද්දක් කරනවා කියන්නේ ණයක් ගන්නවා වගේ කියලා අපි සඳහන් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. ණයක් ගත්තොත් මොකද කරන්න වෙන්නේ? ඒ ණය ගෙවන්න වෙනවා. ඒකයි අපි හැමදාම අහන්නේ. දැන් කොච්චර ණය අරන් තියෙනවද දන්නේ නැහැ කියලා. නේද? ණය ගත්තොත් ගෙවන්න වෙනවා. ඉතින් ඒ වගේ එහෙනම් බොහෝ වාර ගාණක් ණය ගන්න සිද්ධ වෙනවා. යම් කිසි කෙනෙකුට අන්න ඒකින්ද තමන්ගේ හිතයි තමන්ගේ පාලනයයි අතර මැදට අන් කෙනෙක්ව දමාගන්නේ ඒකටයි. හැබැයි ඒකට දාන්නේ නුවණැති පුද්ගලයා. ඉන්නේ ඕන ඔය කාරණා ටික අපි සාකච්ඡා කරා. ඉතින් මතක තියාගන්න කිව්වා මොනවද? තමන්ට පීඩාවක්, අනුන්ට පීඩාවක්, දෙපාර්ශ්වයටම පීඩාවක්. අකුසලයක් දුක් රැස් වෙන දෙයක් දුක් රැස් වෙන දෙයක් සහ දුක් විපාක ලැබෙන දෙයක් නම් සිද්ධ කරන්නේ නැහැ කියලා ඔන්න ඔය විදිහට කාලාත්‍රය තුලම මේක මේ ආකාරයට සංවර වෙන්න කියලා අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය ඇසුරින් අපි අපේ ජීවිතයට මේ ටික ඒකරාශී කරගන්න සාකච්ඡා කරා. ඉතින් එහෙමනම් ওই ටික තමයි අපි ධර්ම දේශනාවක් විදිහට සාකච්ඡා කරේ. මේ කරුණු ගැන තව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් අපි මේ වෙලාවේ විමසමු අපේ පොඩි ස්වාමීන් වහන්සේගෙන් මේ තවදුරටත් සූත්‍ර පිටකේ මේ මේ ප්‍රත්‍යවේක්ෂාව පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කිරීම සහ ප්‍රත්‍යවේක්ෂාව පිළිබඳව සඳහන් තැන් සහ මෙහි තියෙන වැදගත්කම උන්වහන්සේට දැනෙන හැටි පිළිබඳ අපි සාකච්ඡා කරමු එහෙමනම් මේ අවස්ථාවේ. වන්දනීය පූජනීය අපේ පින්වත් ගුණවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රැස්වෙන අවසරයි සද්ධාන්ත පින්වත්නි. අද දවසේ අපේ දේශනාව සඳහා මූලිකත්වය අලකන තියෙන මාතෘකාව තමයි ප්‍රත්‍යක්ෂාව. බුදුරජාණන් වහන්සේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ දැන් විශේෂයෙන් විස්තර කරපු අවසානයේ සඳහන් කරලා තියෙනවා මේ සතර ගමනේ යම් කිසි කෙනෙක් අවබෝධයකටපත් වුණා නම් ඒ අවබෝධයට පත් වෙන හැම කෙනෙක්ම තමන්ගේ ජීවිත පිළිබඳව ලොකු සයන්නාසි දැන් සඳහන් කළ ආකාරයේ ප්‍රත්‍යවේක්ෂාවකින් ජීවත් වෙච්ච අය කියලා. තමන්ගේ ජීවිතය ගැන ජීවිතේ පැත්තට හැරිලා කායවාක් මනෝ කර්ම ගැන දැඩි අවධානය යොමු කරලා පිරික්ස පිරික්ස දෛනිකව ක්‍රමානුකූලව අවබෝධයක් කරා ඒ උත්තරන් වහන්සේ ජීවිතය අරගෙන ගිය බව දේශනා අවසාන සඳහන් වෙලා තියෙනවා. ඉතින් සූත්‍ර පිටකේ පුරාවට සහ අටුවා ග්‍රන්ථවල විශේෂයෙන්ම මේ ප්‍රත්‍යවේක්ෂාවට සමාන්තරව යන සූත්‍ර දේශනා විස්තර වෙලා තියෙනවා. එකක් තමයි අපි කවුරුත් බොහොම කැමති සහ නිරන්තරයෙන් මහලා තියෙන සබ්බාස සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ සඳහන් වෙලා තියෙන්නේ. එතන නිර්වාණ අවබෝධයේ බලාපොරොත්තු වෙන ශ්‍රාවකයා තමන්ගේ ජීවිතයේ පුරුදු පුහුණු කළ යුතු කාරණා හතක් තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි සත්‍යවේක්ෂාවෙන් නුවණින් පිරික්සීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙන බව බුදුන් වහන්සේ විග්‍රහ කළා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ වටිනා සූත්‍රයක් තියෙනවා අපේ මහා සංඝ රත්නය දීර්ඝ කාල පරාසයක් අරගෙන දේශනා කරන සූත්‍රයක් තමයි අරියවංශ සූත්‍රය. අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ තමයි සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ. ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා නුවණින් පිරික්සමින් මේ සිව්පසය භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳව. ඒ ඒ වගේම සංයුක්ත නිකායේ දෙවනි පොත් වහන්සේ තුල සඳහන් වෙලා තියෙනවා පුත්තමංස කියන සූත්‍රය. ඒ සූත්‍රයේ මේ විශේෂයෙන්ම ආහාරය කෙනෙක් ගන්න ඕන මොන වගේ මානසිකත්වයකින්ද කියන එක විග්‍රහ කරපු සූත්‍ර දේශනාවක් ඒ පුත්තමස සූත්‍රය මේ විදිහට ඊළඟට අටුවා ග්‍රන්ථවල මේ සම්බන්ධ විශේෂ විස්තර තියෙනවා. ඉතින් ලොකු සාරාංශ ඒ වගේ සූත්‍ර ආශ්‍රයෙන් ආශ්‍රය කරගෙනත් ඒ අටුවා ග්‍රන්ථ ආශ්‍රය කරගෙනත් අපිට අතීත වර්තමාන අනාගත කාය වාක් මනෝ කර්ම පිරික්සමින් අවබෝධයක් කරා යන හැටි විස්තර කරලා තියෙනවා. ඔව් එතකොට අපි සබ්බාස සූත්‍රය ගත්තොත් එහෙම සබ්බාස සූත්‍රයේ කාරණා හතක් තියෙන්නේ. කාරණා හතෙන් එකක්. දැන් මේකේ ආර්ය ශ්‍රැණික මාර්ගය කියන වචනේවත් මම හිතන්නේ සබ්බාස සූත්‍රයේ විශේෂයෙන් සඳහන් කරලා නැහැ. එහෙමයි. එතකොට මේ අනිත් එක තමයි සබ්බාස සූත්‍රයේ අවසානයේ තියෙනවා ප්‍රත්‍යවේක්ෂාවෙන් අයින් කළ යුතු ආශ්‍රව තියෙනවා නම් ප්‍රත්‍යවේක්ෂාවෙන්ම අයින් කළ යුතුයි කියලා. විනෝදණයෙන් ආශ්‍රය අයින් කළ යුතු ආශ්‍රව විනෝදණයෙන් අයින් කරන්න ඕනේ. සෝවාන් මඟඵල නුවණින් ආශ්‍රය කළ යුතු ඒවා ඒ විදිහට. එතකොට ඒකෙන් තවත් අපිට ගම්ම්‍ය වෙනවා නේද? ප්‍රත්‍යවේක්ෂාව කියන එක කොහොමත් අනිවාර්යයෙන්ම සිද්ධ විය යුතු දෙයක් අපි විමසා බල බල බල බල නිවැරදි වීම අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතු දෙයක් කියලා. මම හිතන්නේ අරියවංශ දේශනාවෙත් හැමතැනකම වගේ වැඩිපුර තියෙන්නේ මේ සිව්පසය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාව. නමුත් මෙතන රාහුල වාද සූත්‍රයේදී අපේ කාය වාග් මනෝ කර්මයන් පිළිබඳව විශාල පාසයකට මේ ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ කරා. ඉතින් අපි තවත් සාකච්ඡා කරත් හොඳයි මේ සිව්පසය පිළිබඳවම විසුණු වහන්සේලාට සඳහන් කරපු තැන්වලදී සිව්පසය පිළිබඳවම මේ ප්‍රමණයම අවධානයක් යොමු කරලා තියෙන්නේ ඇයි කියන එකත් සාකච්ඡා කරොත් මම හිතන්නේ ඒ ගැනත් අදහසක් ගත්තොත් හොඳයි අපි මුලිය ගැන හිතන විදිහ. එහෙමයි. දැන් අපි හිතමු කෙනෙක්ගේ කකුලේ තියෙනවා තුවාලයක්. කෙනෙක්ගේ කකුලේ තුවාලයක් තියෙනවා. එතකොට මේ තුවාලයක් තියෙන කෙනාගේ මේ තුවාලේ තියෙන පිළිකුල් සහගත ස්වභාවය හින්දා මෙයා ගමනක් යනකොට මේ තුවාලය රෙදි කඩකින් වහගෙන යන්නේ. ඊළඟට මේ තුවාලයට මෙයා නිරන්තරයෙන් බෙහෙත් දාන්න ඕන. ඊළඟට මේ බෙහෙත් දාන කොටත් මෙයා ඒ අවශ්‍ය මාත්‍රයම තමයි දමන්නේ. බෙහෙත් මේ තුවාලයට දාන අවශ්‍ය මාත්‍රය විතරයි දාන්නේ. ඒ වගේම බහැරට යන්න වෙනකොට මේ තුවාලේ වහගෙන යන ස්වභාවයක් තියෙනවා. මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් බේර ගන්න ගතියක් තියෙන තුවාලේ එහෙම ස්වභාවයක් තියෙනවා. මේ අංගුත්තර නිකායේ තියෙන ලොකු සාන්නාස ගණ්ඩෝපම කියන සූත්‍රයක්. එතනදී බුදුරජාණන් වහන්සේ අපේ මේ කය උපමා කරන්නේ තුවාලයක් විදියට. නවදුරකින් දුකුප්සා ජනක දේවල් බැහැර වෙන පිළිකුල් සහගත දේවල් බැහැර වෙන gaduwak වැනි දෙයක් කියන මේ කය. එතකොට දැන් තුවාලයක් තියෙන කෙනා තුවාලයට අවශ්‍ය මාත්‍රයට මේ දාන්නේ බේත්. එතකොට බුද්ධ දේශනාවේ සඳහන් වෙන මේ කයත් තුවාලයක් වගේ gaduwak වගේ. එතකොට මේකට ආහාර ලබා දෙනකොට තුවාලයකට අදාළ මාත්‍රාවට බෙහෙත් ලබා දෙනවා වගේ මේ කයටත් කයේ පැවැත්මට බඩගින්න හේතු කරන යම්කිසි වේදනාවක් උපදිනවා නම් ඒ වේදනාව නැති වීම පිණිස කයේ පැවැත්මට අදාළ විදිහට පමණක් ආහාර ලබා දිය යුතු බව තමයි විස්තර වෙන්නේ. තව ප්‍රමාණක් තියෙනවා ලොකු සයන්ලාංශ දැන් කරත්වල කඩඇනේ තියෙනවා. රෝදේට සම්බන්ධ වෙලා තියෙන. කඩඇනේට තෙල් දාද්දී අවශ්‍ය මාත්‍ර තමයි තෙල් දාන්නේ. ඒ වගේ මේ කයට ආහාර ලබා දෙන්න ඕන කියලා සඳහන් කරනවා. ඒ වගේම දැන් තුවාලයක් තියෙන කෙනා ඒ තුවාලේ ලැජ්ජාව හින්දා තමයි වහගෙන යන්නේ. ඒ වගේ සිහියකින් නුවණකින් මේ තුවාලයක් වගේ මේ කය කයේ ලැජ්ජාව වැසීම සඳහා වස්ත්‍ර භාවිතා කරන්න කියලා දේශනා විස්තර වෙනවා. ඊළඟට තුවාලයේ මැසිම දුබංගෙන් බේර ගන්නවා. ඒක තුවාලයක් ඉන්නවා. ඒ වගේ තුවාලයක් වගේ මේ කය අපි නිවාස භාවිතා කරන්නේ මේ කවුවේ තියන්න බැරි එකක් වැස්සට තෙමුණොත් දෙඩ වෙන එකක් මැසිම දුරංගෙන් හානි වෙන එකක් එතකොට තුවාලයක් තියෙන කෙනා ඒ තුවාලය ගැන නොඇලී තුවාලය ගැන නොඇලී ඒ තුවාලයට ලබා දෙන දේවල් කෙරෙහිත් නොඇලී කටයුතු කරන්න යම්සේද අපි ශරීරයට ආහාර ලබා දී ඊළඟට ඖෂධ ලබා දී වාසය කරන්න වාස ලබා දී ආදී කටයුතු කරන්න ඕනේ දැන් පුත්ත මංශ කියන දේශනාවේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ තවත් උපමාවකින් නිරුද්ධක කාන්තාරයක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි පුංචි දරුවෙකුයි යනකොට මේ තුන්දෙනාම අතරමඟදී ආහාර හිඟ වෙලා අසරණ වෙනවා. කන්න බොන්න මොකුත් නැහැ. ඉතින් ඒ වෙලාවේ අවසානයේදී මේ තුන් මේ දෙන්න අම්මා තාත්තා තීරණයකට එනවා අපි මෙහෙම ගියොත් අපි තුන්දෙනාම මැරෙනවා ඒ හින්දා අපි දරුවගේ මානසික අනුභව කරමු කියලා. උපමාවක් මේක. එතකොට ඒ අවස්ථාවේදී අර දරුවාගේ ඝන කටුත් ඝන මසුත් අයින් කරලා අසරණ කමට අම්මයි තාත්තයි සතුටින් අභිනන්දනය නොකරමි. ඒ ආහාරය ගන්න යම්සේද එන්න ඒ වගේ සතුටින් අභිනන්දනය නොකරමින් ආහාරය ගත යුතු බව බුදු දේශනාව සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ මේ මෙන්න මේ විදිහට මේ සිව්පසය විසෙහි නොවැළී කටයුතු වෙන විදිහට කරන මෙනෙහි කිරීමට තමයි නුවණින් පිරික්සීම කියලා කියන්නේ. නුවණින් පිරික්ස පිරික්ස නොවැළීම ඇති වෙන විදිහට සිව්පස පරිභෝජනය අපිට එහෙම විස්තර කරන්න පුළුවන්. දැන් අපි එතකොට අපි බලමු මේ නොවැළීම සිද්ධ කරගත යුත්තේ ඇයි කියලා. සිව්පසය පිළිබඳව සහ අනිකුත් දේවල් පිළිබඳ නොඇලීම සිද්ධ කරගත්තේ ඇයි කියන එක බලපුවාම දැන් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා ධර්මය දේශනා කරපුවාම ඒ ධර්මය ඇහෙන පින්වන්ත කුලපුත්‍රයා. එහෙම තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ ධර්මය එදත් අදත් ඇහෙන පින්වන්ත කුලපුත්‍රයා ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිශුද්ධං පිරිසිදුවම පරිපූර්ණවම මම මේ ධර්මයේ තුල හික්මෙන්න ඕනේ. මොකද මේ නිෂ්පලතාවය දැකලා රූපෙහි ඇලිලා ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්හි එකම දේ බල බල එකම දේ අහහා එකම දේ විඳ විඳ ඉඳීමෙන් පළක් නැත. ඒකෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. මේක තෘප්තිමත් බවට පත් කරගන්න ඕනේ කියලා සම්පූර්ණයෙන් මේ ජීවිතය අතහැරලා ඒ භාවිතා කරපු දේවල් නැවත නැවත භාවිතා කරනකොට ඒ වාගේ ඇලීම් ගැටීම් ඇති වෙන හින්දා ඒව අතහැරලා දාලා චීවරයක් දාගෙන සූදානම් කරගන්නවා නිදහස් වෙන්න. නමුත් ගැටලුකාරී තත්වයක් වෙනවා මේ ශරීරය ධර්ම අවබෝධ කරගන්න පවත්වා ගන්න ඕනේ. අනේ පවත්වා ගැනීම සඳහා යමක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ භාවිතා කරන්න සිද්ධ වෙන දේ තමයි අනිවාර්යයෙන්ම ආහාර ඕනේ. දැන් ආහාර දිවහරහා යන්න ඕනේ. දිවහරහා ආහාර යනකොට වේදනාව හට ගන්නවා. එතකොට ඒ වගේම අනිවාර්යෙන් භාවිතා කළ යුතු දෙයක් තමයි චීවරය නැත්නම් හැඳුම. ඊළඟට ඒ වගේම ඒ කියන්නේ සාමාන්‍ය පෘථග්ජන මිනිස්සයා ඇඳුමෙහි ඇලෙන ගතිය තියෙනවා භාවිතා කරද්දී. එතකොට දැන් චීවරය දරා ගන්න භික්ෂුවටත් මේ පැහැයට මම හැඩයි මේ ක්‍රමයට මම හැඩයි මොනවා හරි දෙයකින් මේ ශරීරය ගැන අර කිව්වාගේ තුවාලේ වහ ගන්නවා කියන එකදී මේ හැඩට තුවාලේ වහ ගන්නවා කියන එකක් නැහැ. ඉතින් ඒ වගේ නැතුව ඒ වගේ අදහස් ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේම අනිත් නැති බැද්දේ තමයි මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න අවුවෙන් වැස්සෙන් ආරක්ෂා වෙන්න පොඩි චිප් පැල්කොටයක් ඕන වෙනවා. ඒ වගේම තමයි බෙහෙත් හේත් ඕන වෙනවා. දැන් බලන්න උප්පත්තිය ලැබපු ගමන් දරුවෙකුට මොනවද ඕන වෙන්නේ කියලා. හේත් ඔය හතරමයි. ආහාර ඕනේ, වහන්න ඕනේ රෙද්දකින්, ඒ කියන්නේ කිරි දෙන්න ඕනේ, වහන්න ඕනේ, ඊළඟට ගෙයක් ඇතුළකින් තියන්න ඕනේ සහ බෙහෙත් හේත් දෙන්න ඕනේ. ඔය හතර තමයි මූලික මානසික අවශ්‍යතා. එතනින් මෙහා සියලු දේ අපි හදාගෙන අපි අලෝගෙන තියෙන දේවල්. එතකොට අර ඔක්කොම අතහැරලා දාලා ගිය විසුණු වහන්සේට ඔන්න ඔය හතරේ ඇලෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ හතරේ ඇලෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. අන්න ඒකින්ද බුදුරජාන් වහන්සේ අපිව ඇත්තට මොකද කරේ? අර උපන් තැනට දැම්මා වගේ මේ මේ මේ පැවිද්දක් ලැබෙනවා කියන එකේ වාසනාව බලන්න ආපහු මාව උපන් තැනට දැම්මා වගේ සංසාර දෝෂයෙන් ඉඳ එපදුනේ සංසාර දෝෂේ මේ භවයේ එනකොට තිබ්බ තැනට ආපහු මාව දැම්මා වගේ එතකොට මේ සිව්පසයේ සත්වේක්ෂා සිද්ධ නැකරුවොත් ඒක ඇලෙන්න පුළුවන්. ආහාරයේ කිඩු බව ඇති වෙන්න පුළුවන්, චීවරයේ කිඩු බව ඇති වෙන්න පුළුවන් විශේෂයෙන් සේනාසනයේ. නේද? එහෙම වුණොත් ආයෙ කොතැනද රැටෙන්නේ? මේ ඇත්තෝ දරුවෝ හින්දා, මේ ඇත්තෝ ගෙවල් හින්දා, මේ ඇත්තෝ ඇඳුම් හින්දා ගිහි අය නේද? ගැටළු සහගත තත්ත්වයන් වලට යනවා. විසුණු මහන්සේලාත් එහෙම වුණොත් තමන්ගේ සේනාසනයේ නිවස වගේ සිතුවිලි ඇති කරගන්න පුළුවන්. චීවරය, ගිහි ඇත්තන්ගේ ඇඳුම් වගේ ආහාරය පිළිබඳ විශේෂයෙන් විසුණු මහන්සේට ප්‍රණීත ආහාර ලැබෙන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩි ඒකත් එක්ක ඒවා ඇලි ගලි වාසය කරන්න පුළුවන්. ඒකින්ද ඒක ඉතාමත්ම මානසිකව ඇලීමක් ගැටීමක් ඇති නොවන විදිහට සත්‍යවේක්ෂාව සිද්ධ කළ යුතුයි. ඉතින් මගේ තියෙන අදහස තමයි මේකත් එක්ක මේකේ තියෙන බොහොම ඉහළ මානසිකත්වයකට ගිය එකක් තමයි අරියවංශ දේශනාවේ තියෙන මම හිතන්නේ. ඒකේ හරි වටින කාරණා ටිකක් තියෙනවා මේ මත අටුවා ග්‍රන්ථවල. ඒක අර ඒ හැම දෙයකින්ම සන්තෝෂයෙන් විසුණු වහන්සේ ජීවත් වෙන විදිහ පිළිබඳව. ඒ කියන්නේ ඒ චීවරයක් හොයාගන්න යන වෙලාවේ චීවරයක් දෝහණය කරන වෙලාවේ චීවරයක් මසා ගන්න වෙලාවේ ඒක පරිහරණය කරන හැම මොහොතකම මම බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට මේක පරිහරණය කළා කියලා ඊළඟට හානිය අවම කරගෙන නාස්තිය අවම කරලා කටයුතු කරන්න ආකාරය ගැන අරියවංශ දේශනාවේ ඉතා ප්‍රබල විග්‍රහයක් තියෙනවා. ඉතින් ඒ සිව්පසයේම මම හිතන්නේ තවදුරටත් සිව්පසය පිළිබඳව ඉතාමත්ම තදින්ම බලපෑත්‍රි එකේ ආකාරයක් තියෙනවා. අපි තවදුරටත් අපේ දැන් මේ දිනවල තියෙන අපේ ගිහි ජීවිතයට මේක සම්බන්ධ කරගන්න ඉස්සෙල්ලා මේ සිව්පසය පිළිබඳ තියෙනවා මම හිතන්නේ අපි සාකච්ඡා කළ යුතු දැනගත යුතු කාරණාවක් තියෙනවා මේ දූතාංග කියලා. එතකොට ඒ දූතාංග කියන ඒවා පිළිබඳ සමහරවිට අපි දැකලා තියෙන මේ ගිහියත්වත් ඇවිල්ලා මගෙන් අහන වෙලාවකට අපිට දූතාංග ආරක්ෂා කරන්න බැයිද කියලා සමහර අය ආරක්ෂා කරන්න පටන් අරන් තියෙනවා. පොදුසානන්දරය ගැන අදහසක් තියෙනවද දූතාංග ගැන යමක් මොනවද මේ දූතාංග කියන්නේ විස්තර වශයෙන් නැතත් දූතාංගව ගිහි අයට සමාදම් වෙන්න පුළුවන්ද ඒවායින් විසුණු වහන්සේට යම් ලැබෙන ඵල ප්‍රයෝජනය පිළිබඳව අපි යමක් දැනුවත් කරගන්න එහෙමයි ලොකුසානංශ මේ මේ දූතාංග අර්ථකථන කරද්දී දුතාංග සඳහන් කරනවා මේ කෙලෙස් කම්පණය කරන අර්ථයෙන් දුතහඟ කියනවා කියලා. ඒ කියන්නේ අපේ සාමාන්‍ය පුදුන් හිත්වල ලොකු සන්නංශ දැන් පැවිද්දට ආපු ගාම අර අතීත පුරුදුත් එක්ක විවිධ කෙලෙස් නැවත නැවත ආශ්‍රය නැගෙන්න පුළුවන් හිත්වල එතකොට අන්නේ කෙලෙස් වලට විශාල ප්‍රහාරයක් වෙනවා මේ දුතාංග සමාදානය. ඒ උදාහරණයක් ගත්තොත් තේ චීවරිකාංගය ඒ කියන්නේ ගිහි ජීවිතයේ විශාල වශයෙන් අර සවුන්දට එක ඇඳුමක් අඟහරු ආදරේ එක ඇඳුමක් ඒ විදිහට මේ ඇඳුම් භාවිතාව තේචී චේවරි කාංගයේ තුල සිද්ධ වෙන්නේ සිවුරු තුනකට සීමා වෙනවා මේ භික්ෂුන් වහන්සේ. සිවුරු තුනෙන් යැපෙන්න ඕනේ. සිවුරු තුනකින් යැපෙන්න ඕනේ ඒක සමාදන් වුණාට පස්සේ. එතකොට අර අර වස්ත්‍ර ඉල්ලන සංහාරට විශාල ප්‍රහාරයක් ඒක. ඒ වගේ එක වේලක් දානේ අරගෙන කටයුතු කිරීමේ දුතාංගයක් තියෙනවා. අන්න ඒක ගිහි අයටත් පුළුවන් බව අපේ රේරුකාණේ සම්දෙන්වල ගෞරවනීය නායක සාරණාංශේ ග්‍රන්ථයක සඳහන් කරලා තියෙනවා. පොවිත සිල් සමාදන් වුණාට පස්සේ උදෑසන කාලයේ දානේ අරගෙන ඊළඟ දවස් උදේ වෙනකන් निराහාරව ඉන්න පුළුවන්. ඒතකොට අර කෙලෙස් වල විශාල ප්‍රහාරයක් ඒක. එතකොට ඒ වගේ දුතාංග සමාදානයේදී බුදුරජාණන් වහන්සේ ඒ කගේ කරලා තියෙන විශේෂයෙන්ම ලුසයන්න්ත මේ කෙලෙස් වලට එක විශාල ප්‍රහාරයක් කෙල්ල වෙනවා. අර ගිහි ජීවිත ගත කරන අයට තව එකක් සඳහන් කරලා තියෙන රේරුකාණි සංගිමුල නායක ස්වාමීන් වහන්සේගේ ග්‍රන්ථයක මේ සජ්ජිකාංගය කියන එක. ඒ කියන්නේ අපි හිතමු දැන් උදේ 4ට විතර අවදි වුණා කියලා. 3:00ට විතර අවදි වුණා. 3:00ට විතර අවදි වෙලා එයා අදිෂ්ඨානයක් ගන්න මේ ගිහි ඇත්තන්ට ගැළපෙන විදිහට ඒක විස්තර කරලා තියෙන්නේ. එයා අදිෂ්ඨාන කරනවා අද රාත්‍රී 12 විතර වෙනකම් මම ඇලේරියව භාවිත කරන්නේ. අපේ හිතේ ස්වභාවයනේ හැමතිස්සෙම ඇලවෙන්න, බුදිය ගන්න, හවසට පැයක් බුදිය ගන්න. එහෙම සංකල්ප තියෙනනේ හිතේ. එතකොට අන්න ඒ අර තීන මිද්දාදී ක්ලේශ ධර්මයන්ට ප්‍රහාරයක් එකෙන් ලැබෙනවා කලපෑමක් සිද්ධ වෙනවා පාන්දරින් අදිස්ථානය ගන්නවා අද රාත්‍රී වෙනකම් මධ්‍යම රාත්‍රී වෙනකම් මම නිදන ඉරියව්ව භාවිතා කරන්නේ නිදන ඉරියව්ව භාවිතා කරන්නේ කියලා අපි දැන් ලොකු සයන්හන්ස අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 25ක් ওই දූතාංගේ රැකලා තියෙන දූතාංගය එක දිගට එහෙමයි සැතපීලම නැහැ සැතපීලම නැතුව අවුරුදු 25ක් ඉතින් මම හිතන්නේ අපේ ගිහි පිළිතුන්ට ඒවා හරි මේ ආදර සම්පන්න චරිත මේ අපේ ලොකු සායලාසලත් අපිට නිරන්තරයෙන්ම දැනුවත් කරනවා ඒ විදිහේ විශේෂ චරිත මතක් කර කර අපි තාම පුහුණු වෙන විසුණාන්තන හැටියට ඒතර මේ පිළිතුන්ටත් විශේෂයෙන්ම මේ දුතාංගවලදී අර එක වේලක් වැළඳීම සහ මේ මෙස්සද්දෙන්ගේ කාංගය කියන ඇලේරියව නිදනිරියව භාවිතා නොකරන දුතාංගය සමාදම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක කිටි කාලයකට ඒ කියන්නේ එක දිනකට වගේ අපි දැන් මේ අය එක දිනකට වගේ ඒ දුතාංගයට සමාන්තරව යම් කිසි ආකාරයක වැඩ පිළිවෙලකට යන්න පුළුවන්. හිතේ වීර්ය වර්ධනය කර ගැනීම සඳහා. නමුත් ජීවිතාන්තය දක්වා වගේ ඒ කටයුතු කරන්නේ වික්ෂුන් වහන්සේලා තමයි ඒ ආකාරයට කටයුතු කරන්නේ. ඉතින් මේ කාරණා දෙකකදී අපිට පුළුවන්කමක් තියෙනවා යම් ආකාරයක තවදුරටත් වීර්යය වැඩෙන ආකාරයට කටයුතු කරන්න. හොඳයි. දැන් අපි සාකච්ඡා කර යුතු කාරණා අතර වැඩියෙන්ම තියෙන කාරණාව තමයි මේ රාහුලවාද සූත්‍රයේ තියෙන කාරණා පිළිබඳව ඒ රාහුලවාද සූත්‍රයේ තියෙන මේ කාරණා ගැන අපි ප්‍රායෝගිකව මම මතක් කරා අදිස්ථානයක් අරගන්න මේ කාරණා ටික මම අද පටන් ඒ කියන්නේ මම කිසිම විදිහකින් මට පීඩා වෙන දෙයක් කරන්නේ නැහැ. අනුන්ට පීඩා වෙන දෙයක් කරන්නේ නැහැ. මේ මහා සෞම්‍ය ජීවිතයක් තමයි මේ සකස් වෙන්නේ හැමුණොත්. ඇත්තට මට මේකට අදහසක් වෙන මෙහෙම ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේ අපි මේ ලෝකෙට දිහි වගේම තවත් බොහෝ දෙනා ඒ ඒ අයගේ ශක්තිපමණින් මේ ලෝකේ කුමි සතෙක් හරි වෙලා මහා නිරයේ දුක් විඳින නිබඳව දැවෙන අතොරක්වත් සැපයක් නැති අදුක්කම අසුක සුඛයක්වත් නැති දුක් වේදනාව මතුරක් නැතුව විඳින නිර්සතෙකුට වැඩිය මේ පළගැටියේ මధుරයේ මෙහි සැපෙන් ඉන්නවා නේද එයාට ඒ ජීවිතය ලබා දෙන්න මම මොකුත් කරේ නැහැ එයාට ඒ ජීවිතය ලබා දෙන්න මම මොකුත් කරේ නැහැ එතකොට ඒ අපි හැමෝටම තියෙන ජීවත් වීමේ අයිතියක් නේද ඒ අයිතිය පැහැරගන්න මට කිසි විදිහකින් පුළුවන් අයිතිය විතරක් නෙවෙයි. එයාට හිංසා කරන්නවක්වත් බුද්ධ ශාසනයේ අපිට ඉඩක් නැහැ. අපි හිතා සුවාදීන මිනිසුන් බවට පත් වෙන්න ඕනේ. Tamanට පීඩාවක්, අනුන්ට පීඩාවක්, දෙදෙනාටම පීඩාවක් නැතුව කටයුතු කිරීම කියන තැනේදී කොච්චර අවිහිංසා සහගත ජීවිතයක්ද ලැබෙන්නේ කොච්චර නිශ්චල ජීවිතයක්ද ලැබෙන්නේ ඒ වගේම තමයි අර අකුසලයක් වුණොත් ඒක Tamanට පීඩාවක්ම වෙනවා. මේ දස අකුසල් වලින් වැළකීලා මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරමින් මේ අම්බලට්ටික රාහුලාවාද සූත්‍රය අපිට ලොකු පරාසයක් අරන් දෙනවා ජීවිතේට ඒක රාශි කරගන්න. ඉතින් මේක සමාජගත කරන වැඩපිළිවෙල අපි ආරම්භ කළ යුතුයි. ඉතින් මම මතක් කරේ ඊයේ මේ කාරණා 6 මතක තියාගෙන හැම වෙලේම හැම වෙලේම කොහොම හරි මේක ක්‍රියාත්මක භාවයට ගන්න කියලා. ඉතින් මේ අම්බලත්තික රාහුලෝවාද සූත්‍රයේ නිධාන කතාවත් එක්ක හිතින තව බොහොම රසවත් දේවල් තියෙනවා. ඉතින් මම හිතනවා ඒවා අපිට මේ මේ කාරණාහය මතක හිටින්න සහ මේක චිත්‍රයක් විදිහට අපිට තියෙන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ රාහුල හාමුදුරුවොත් එක්ක තිබ්බ මේ සම්බන්ධය කොහොමද ඒ ගෝචර අපූර්ව දෙයක්ද කියලා ඉතින් ඒක චිත්‍රණය කරනවා නම් පොඩි ස්වාමීන් වහන්සේ කොහොමද මේ අපිට යම් අදහසක් හැම වෙලෙම මතක් වෙන විදිහට එහෙමයි දොසන්නස මේ ඔය අංගුත්තර මජ්ක්‍ධිම නිකාය අටුවාවේ අපේ රාහුල ස්වාමීන් වහන්සේ පසු කාලීනව ලස්සන ගාතාවක් කියලා තියෙනවා මහා සංඝයා මැදින් ඉඳගෙන මේ බුදුරජාණන් වහන්සේ අපේ රාහුල ස්වාමීන් වහන්සේට අම්බලට්ටික රාහුල වාද සූත්‍රය අවුරුදු 7 දේශනා කළේ. ඒ වගේම සාමණේර ප්‍රශ්නය ඊට පස්සේ කරුණ කාලේ රාහුල සූත්‍ර මහා රාහුල වාද චුල්ල රාහුල වාද සූත්‍ර වගේ සූත්‍ර දේශනා කර කර උන්වහන්සේ ක්‍රමානුකූලව උන්වහන්සේලා නොදැනෙන අරිහත්ත්වයට අරගෙන ගියා. ඉතින් ඒ ගැන උන්වහන්සේට දැනුණු හැටි සඳහන් කරලා තියෙනවා කිරලියක් විතර රකින්නේ යම්සේද. සෙමරමුවා සෙමරමුවාගේ වල්ගේ රකින්නේ යම්සේද. නුවණැති සීල සම්පන්න තථාගතයන් වහන්සේ මාව රැකගත්තා කියලා. ආත්මසින්. ඉතින් මට ඒ ගොඩාරියක් දැනෙච්ච අවස්ථාවක් يعني රාහුල ස්වාමීන් වහන්සේ ක්‍රමානුකූලව නිවැරදි தත්යකට ගන්න තුන් ලෝකයක් ගැන කරුණාව තිබ්බ බුදුරජාණන් වහන්සේ කටයුතු කළ ආකාරය. ඒ වගේමයි ඔය අටුවා විස්තර කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මම හිතන්නේ ලොකු සාරණාංශයේ අද දේශනාවේ මුලින්ම මතක් කරා අර මේ දේශනා පෙළේ මතක් කරන් ඇති අර දිය දිය උපමාව වාජනේ අර වාජනයක තියෙන වතුර ඉවත් කරලා ඒ වතුර ඉවත් වුණා වගේ කියනවා බොරු කියන කෙනාගේ පැවැත්ම ශ්‍රමණ ජීවිතේ හිස් කියනවා ඒ වගේ උපමා ටිකක් භාවිත කළා. ඉතින් එතනදිත් අටුවා විස්තර කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ අර අවුරුදු 7 ස්වාමීන් වහන්සේට තේරෙන උපමාවක් ගත්ත බව. තේරෙන උපමාවක් ඇහැට පේන උපමාවක් ගත්ත බව. ඉතින් ඒ විදිහට ඒ මජ්ක්‍ධිම නිකායේ ඒ අම්බලක්ටික රාහුලවාද සූත්‍රයට අදාළ ඒ අටුවාව විශේෂම සූත්‍රය අපි හැදෑරිය යුතුයි කියලා මගේ අදහසක් තියෙනවා. ඒගෙන ඔය හැම සූත්‍ර දේශනාවක් ඇතුළෙම අපිට නොදැනෙන දේවල් වගේ අත්‍තර මම හිතන්නේ ලොකු සායනහන්සේ මේව ගොඩක් දේශනාවලදී මතක් කරනවා. ඒ අපට නොදැනෙන දැනීම් වගේක්. ඒක හොඳින් අවධානය යොමු කළොත් තමයි ඇත්තට ඒවා හසුවන්නේ. ඉතින් මේ විදිහට රාහුල ස්වාමීන් වහන්සේ සම්බන්ධව බුදුන් වහන්සේ කටයුතු කරපු ආකාරය පිළිබඳව මට හිම ලොකු ප්‍රසාදයක් ඇතිලා තියෙනවා. ඔව් ඒ කියන්නේ අපිට හැම වෙලෙම මතක් වෙන්න ඕනේ මේ බුදුරජාන් වහන්සේ එක තැනක සඳහන් කරලා තියෙනවා රාහුල හාමුදුරුව ගැනවත් අන් අය ගැනත් තියෙන එකම කරුණාව එකම මෛත්‍රිය කියන එක. එතකොට අපිව බුදුරජාන් වහන්සේ සැලකුවෙත් රාහුල හාමුදුරුව වගේ කියන එක. ඉතින් ඒක තමයි කළ යුතු සියල්ල සිද්ධ කරේ. කළ කරන්න ඕන සියල්ල අපි වෙනුවෙන් සිද්ධ කරා අවසානයේදී මතක් කරේ මම අවබෝධ කරගත්ත දේ මේ කැලේ තියෙන ගස්වල තියෙන කොළ තරම් නම් අතරගත්ත කොළ මිටක් තරම් තමයි දේශනා කරේ. හැබැයි ඒක කෙනෙකුට නිවන් දකින්න උපරිම වශයෙන් ඇති කියලා. ඉතින් රාහුල හාමුදුරුවෝ ගැන අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේත් එක්ක ඒ හික්මනට දේශනා කරපු සරල නමුත් ගැඹුරු කාරණාව. දැන් නිබඳව වෙනස් කරගෙන වෙනස් කරගෙන වෙනස් කරගෙන යනවා නම් අපි හරි පැත්තට. නිකන් හිතන්න යමක් අපි වෙනස් කරනවා. වෙනස් කරන්නේ හරි පැත්තට හැම වෙලේම. ගිහින් නවතින්නේ හරිම තැන. නේද? යමක් වෙනස් කරනවා නම් හරි පැත්තට යම් කිසි කෙනෙක් ගිහින් නවතින්නේ හරිම තැන. ඒකින්ද අපි හැමදේම හරි පැත්තට වෙනස් කරන්න නිබඳව උත්සාහයක් ගන්න ඕනේ. ඒකට දැන් හරි දේ හොයාගන්න එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකක්ද හරි දේ? ඉතින් මේකදී අපිට සිද්ධ වෙන දෙයක් මම මේ දින කීපෙම මතක් කරා මේ පොඩි හාමුදුරනේ මේ එක්කෙනෙක් යනවා එක පැත්තකට. ගිහලා යම් කිසි දුරක් ගිහිල්ලා හැරෙනවා දකුණට. ඒහා සමාන දුරක් ගිහිල්ලා ආයෙ යාට හිතෙනවා නෑ නෑ හරි පැත්ත මේ පැත්ත කියලා ආයෙ දකුණට හැරෙනවා. තුන්වෙනි යාට ආයෙ දකුණට හැරෙලා ඒහා සමානම දුරක් එනවා. ආපහු හිටිය තැනටම ඇවිල්ලා. අපේ හොඟා ජීවිතවල කරන්න යන වැඩවලදී අපි අන්තිමට බලනකොට එකම තැන. ඒකින්ද ඒ වගේ අනිත් එක තමයි අපේ චරිතවල තියෙනවා මහා මේ අපි දකින හැමෝටම වෙනස් කරගන්න අමාරු දුර්වලතාවයක්. ඒ ඒ එයාට ආවේනික දුර්වලතාවයක් තියෙනවා. සමහර අය හරියට වැඩකල් දාන අය. සමහර අය හරීම කම්මැලි අය. සමහර අය කපටි නේද අනුන්ට කියලා වැඩ කරගන්න බන්න අය. ඒ ඒ තර්ක තියෙනවා. ඉතින් ඒවයේ ධර්ම තත්වයට ගිය අය සමහර අය සල්ලාලයෝ, සමහර අය බේබද්ද. ඒ තත්ත්වයටපත් වෙනවා. සමහර අය කිසි පිළිවෙලක් නැහැ. ඉතින් ඒ තමන්ගේ තියෙන ලොකු අඩුපාඩු වගේක් තියෙනවා. ඇත්තටම අපි අපි දිහා හරියටම හැරිලා බලුවොත් අපි අපි දිහා විවෘත මනසකින් බලන්නෝ නෑ යමක් සංසන්දනය කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චරිතයක් තියෙනවා. ගොඩ නැගිය යුතු චරිතයක් තියෙනවා. පුද්ගලයෙක් විදිහට, පැවිද්දෙක් විදිහට, ගිහිතනත්ෙක් විදිහට ජීවත් වෙන්න ඕන උපාසක උපාසිකාවක් විදිහට ජීවත් විය යුතු ජීවත් වෙන්න ඕන ආකාරය පිළිබඳව අපිට යම්කිසි අරමුණක් තියෙනවා මෙන්න මේ විදිහට තමයි කෙනෙක් ඉන්න ඕනේ කියලා. අන්න ඒකෙන් මාව යම් කිසි ආකාරයකට අපගමණය වෙන්න ලොකු හේතුවක් තමයි ඔය තමන්ගේ තියෙන දුර්වලතාවය. අන්න අර දෙයත් එක සංසන්දනය කර කර තමයි මගේ අඩුපාඩු මොකද්ද කියලා හොයන්න ඕන හැම වෙලේම. ඒක හම්බෙන්නේ ඇත්තටම පිරික්සන කෙනෙකුට නේද? තමන් පිළිබඳව. අද අපිට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි තමන්ට තමන් ගැන කල්පනා කරන්න වෙලාවක් නැතිකම. තමන් තමන් ගැන කල්පනා කරන්න වෙලාවක් නැහැ. ඒකට වෙලාවක් හදාගන්න ඕනේ. හදාගෙන මොකද කරන්නවා තමන් ගැන පිරික්සනකොට තේරෙනවා හොඳට පිරික්සනකොට ওই කාරණා හය අරගෙන හොඳට පිරික්සුව. ඒ කියන්නේ මම කරන්න යන දේවල් ගැන හොඳට විමසුවොත් අපිට හොඳට තේරෙන්න පටන් ගන්නවා මේවයින් මට දුක් වැඩි වෙන හැටි. හිතන විදිහ පවා. ඉතින් ක්‍රියාවයි ඉස්සෙල්ලාම නවත්ත ගන්න ඕනේ. වැරදි ක්‍රියා සිද්ධ වෙන ඒවා නවත්තනකොට කියන්නේ ලොකු ලොකු දේවල් වලින් අපි මේ දේ මේ කාරණාව ටික ටික ටික ටික අයින් කරගන්නකොට ඊට වැඩිය පොඩි දේවල් මොනවද වැරදි පොඩි දේවල් මොනවද කියලා තේරෙනවා. කය සංවර කරගන්නකොට ඊට පස්සේ වචනය සංවර කරගන්න තරමට ඒ මොකද අපි හොඳට දන්නවා දැන් මම මෙහෙම කිව්වොත් අනේ මට තරහ යනවා. තරහ යන බැවිද මගේ මනස අසංවරයි. ඊට පස්සේ තරහ ටිකක් වැඩි වෙගෙන යනකොට තමයි බයින්ඩ් පටන් ගන්න. එතකොට ඊට වැඩිය ප්‍රබල වෙනකොට අකුසල වාචික සංවරය නිලෙනවා. තවත් තරහ ගියොත් තමයි ගහන්න පයින්නේ. එතකොට මේ අකුසලය ඇවිල්ලා හොඳට මේක ඇතුලේ වර්ධනය වුණාට පස්සේ තමයි කායික ක්‍රියා දක්වා යන්නේ. ඒතර කායික ක්‍රියාවල තියෙන ප්‍රබල අකුසල යට කරගන්න අපි හිමින් සැරේ පුරුදු කරොත් ওই විදිහට පිරික්සලා පිරික්සලා වචනයේදී අකුසල් එන විදිහ හොඳට තේරෙනවා. වාචික වශයෙන් අපි හොඳට පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස අඩු කරගන්න කල්පනා කරොත් මානසිකව ඇති වෙන දේවල් තේරෙනවා. කායිකව යමක් සිද්ධ වෙනකොට සිද්ධ වෙන්නේ ඒක බොහොම කාලයක් තිස්සේ සිද්ධ වෙලා වර්ධනය වෙලා. එතකොට වාදසිකයේ ඉක්මනට ඒ වර්ධ සිද්ධ වෙනවා. ඒකෙන් ඒක පාලනය කරන්න අමාරුයි. නේද? අරක පුරුදුනොත් තමයි මේක පුරුවන් වෙන්නේ. හිරතඩි වේගෙන් තමයි හිතට එන පුංචි තරහක් පවා අයින් කරන්න හේතු වෙන්නේ. එතකොට කාය වාග් මනෝ කියන කාරණා ත්‍රයේදීම හිත දිහා අර විදිහට කාරණා හයකින් සංසන්දනය කරමින් බලලා කටයුතු කිරීම කියන එක ලේසි පහසු වැඩක්ද? දැන් ගොඩක් අපහසු ඒක අපහසුයි. එතකොට ඒ වගේ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා කියන්නේ ජීවිතයේ සම්පූර්ණ ජීවිතයක් පිරිසිදුභාවයටම විශාල හේතුවක් වෙනවා. එතකොට ඒ කියන්නේ අපි දැන් වෙනස් වෙන්නේ යමෙක් වෙනස් වුණාට වැඩක් නැහැ වැරදි පැත්තට. නිවැරදිවම යම් කෙනෙක් වෙනස් වෙනවා නම් නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒ තැනත්තා අන්තිමට නවතින්නේ නිවැරදිම තැන කියන්නේ මානසික සංවර්ධනයේ නිවැරදිම තැන කියන්නේ නිවන කියන එකයි. ඉතින් මේ කෙලෙස් වල තියෙන පීඩාවන් නැවත නැවත බලලා අපි මේ தත්ත්වයට වර්ධනය වෙන්න ඕනේ. එතකොට අපි ගන්න කාරණා ටික ආය අපි කටපාඩම් කරගන්න ඕන මොනවද? පළවෙනියෙන්ම අපි දැන් හෙට දවසේ මේ අත්තන්ට එන ගැටලු පිළිබඳව සාකච්ඡා කරනවා මේ ගැන. එතකොට අපිට මේක හොඳට හොඳට මේ හිතට හිතට හොඳට හිතේ තැම්පත් වෙනවා කීප වතාවක් අහද්දී. ධර්ම ශ්‍රවණය කිරීම විතරක් අරමුණු කරගෙන කටයුතු කරපු අය 100ක් හිටියා නම් නිවන් මාර්ග දේශනා මාලාවේදී මම පටන් ගන්නකොට කිව්වා ඉතුරු වෙන්නේ 40ක් විතර කියලා. හේතුව තමයි මේ මොකද මේ ක්‍රියාත්මක භාවයට යන්න තියෙන කම්මැලිකම් තියෙනවා කට්ටියගේ. නේද? ඒක අර කරුණු විතරක් ඒක රාශී කර ගැනීමක් තියෙනවා. කරුණු විතරක් ඒක රාශී කර ගැනීම විතරක් අපේ ප්‍රතිපත්තියට හේතු වෙන්නේ නැහැ. මේක ආරම්භ කිරීමෙන් මේක ආරම්භ කිරීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයම වැඩෙන්න හේතු වෙනවා කියන එක අපිට පැහැදිලිවම කියන්න පුළුවන් නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයම කියන සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා අන්න ඒ පැත්ත ගැන පොලිසානන්දට යමක් කියන්න දෙයක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ආකාරයට පිරික්ස පිරික්සා නිවැරදි වුණොත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දුක් නැති වෙන මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වැඩෙන්න මේක හේතු වෙනව නේද? එහෙමයි ලොකු සාරාංශ මේ විශේෂයෙන්ම අතීත වර්තමාන අනාගත කායවාක් මනෝ කර්ම පිරික්සීම මේ සූත්‍රයේ විග්‍රහ වෙනවා. එතනදී විග්‍රහ වෙනවා හොඳ අතීත වර්තමාන අනාගත කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම තුනන් ඒවා ගැන සතුටු වේවා දිගටම කරගෙන යන්න. ඒ වගේම අයහපත් කාය වාක් මනෝ කර්ම තියෙනවා නම් ඒවා බැහැර කරන්න ඕන කියලා. එතකොට කෙනෙක්ගේ ආරෂ්ඨාංග මාර්ගයේ විශේෂයෙන්ම සීලස්කන්ධය ගත්තොත් ගත්තොත් එහෙම මේ කාය කර්ම සහ වාක් කර්ම පිරික්සීමේදී ලොකු සායනංශ මේ සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව එහෙමයි. ඒ මාර්ගංග හරියටම කරගෙන එන්නම් ශීඝ්‍ර වර්ධනයක් වෙයි කියලා බුදුසහන්ස හිතනවා. මේ ඒ වගේමයි නිවැරදි දෘෂ්ටිය මේ අපිරිසුදු කාය වාක් මනෝ කර්ම වල දුක් ඇති බව ඒට හේතුවක් ඇති බව ඒ නැති කළ හැකි බව නැති කිරීමේ මාර්ගය පිළිබඳව නැති කිරීමේ මාර්ගය මේකේ ලෝකසානංශ පිරික්සීම ප්‍රත්‍යක්ෂාව දොර කෙනෙකුගේ ජීවිතේ සම්මාදිට්ඨිය උපදින්න හේතු වෙනවා ඒ වගේමයි මෙයාගේ මේ කාය වාක් මනෝ කර්ම නිවැරදි කර ගැනීමේදී යහපත් මෛත්‍රී සංකල්ප, නෙක්කම සංකල්ප අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේ විදිහට ගත්තොත් ලොකු සාන්නා සාරෂ්ඨාංග මාර්ගය තුල විශාල ගමනක් යන ශ්‍රාවකයෙකුට මේ ප්‍රත්‍යක්ෂාව කියන එක පිරික්සීම කියන එක හේතුවක් වෙනවා කියලා මගේ අදහසක්. ඉතාලම පැහැදිලිව ඒ දේ සිද්ධ වෙනවා ඒකේ කිසිම සැකයක් නැහැ ඒක ඒ විදිහෙන්ම ඊළඟට අපිට සාකච්ඡා කරගන්න තියෙන තව කාරණාවක් තමයි ආයතින් සංවරය කියන එකේදී අපි හරි ප්‍රවේශම් විය යුතු දෙයක් තියෙනවා. මම මතක් කරා මේ අතීත අතීතයේ වැරදුනා නම් ඒක වල්ලා දාන්න බෑ කියලා. එතෙන්දී අපි ඉස්මතු කරගත යුතු හරි වටිනා කාරණාවක් තියෙනවා. ඒක වල්ලා දාන්න බෑ මොකද මේ අනාගතය අනාගතයේ ඒ වැරද්දම අපේ අතින් සිද්ධ වෙන්න පුළුවන්. මේක අතරමැදට අතරමැද ඒ කියන්නේ මේ දෙක මැදට අතරමැදියෙක් ගන්න ඕන කියන එක. අතරමැදියේගේ අවශ්‍යතාවය කියන්නේ පාලනය කරන්න පහසු වෙනවා. දැන් වික්ෂුන් වහන්සේටත් තියෙනවා වැරද්දක් වුණාම ඒ වැරද්ද ඇවැද්දසනවා කියන ආකාරයට තව කෙනෙකුට කියලා එහෙම සංවර වෙන ක්‍රමයක්. ඉතින් මෙතනත් අතීතයේ කාය වාග් මනෝ කර්මයන් වලින් වැරදි සිද්ධ වුණාම තව කෙනෙකුට කියන්න කියලා සංවර වෙන්න කියලා තියෙනවා මේ සූත්‍ර ධර්මයේ. එතකොට අපි ඒක භාවිතා කළ යුතු තියෙනවා. ඒ මොකද නැත්නම් අර මං කිය වැරද්දේ නැවත නැවත පෙළඹෙන්න පුළුවන්. හැබැයි මෙතන තියෙනවා විඤ්ඤූහි පුද්ගලයෙකුටයි මේක ආරෝපණය කරන්න ඕනේ කියලා. සඳහන් කරලා තියෙනවා විඤ්ඤූහි පුද්ගලයෙකුටයි කියලා. දැන් අපි හිතන්න යම්කිසි කෙනෙක් අතින් ඇත්තටම කාමයේ වර්ධව හැසිරීම සිද්ධ වෙනවා යම්කිසි ප්‍රමාද දෝෂයක් හින්දා ප්‍රමාදයක් හින්දා. මේ දැනත්තා මේ මේ වැරදීම යම් විදිහකින් ඒ පිළිබඳ සාධාරණ දැක්මකට උපදේශයක් ලබා ගන්න බැරි කෙනෙක් නම් තෝරගත්තේ කියන්නේ. සිද්ධ වෙන අකටයුතු කොහොමද? නේද? ඒ කියන්නේ දැන් මේ නිවැරදිව සිටියගෙන නේ දැන් මේ වැරද්ද දැනගෙන සිටියගෙනාට දැන් වෙන්නේ මොකද්ද මේකට ඒ වෙලාවෙම තද දෝෂාරෝපණයක් කරලා ඒ වෙලාවෙම මානසික විශාල පීඩනයක් ඇති වෙන විදිහට කටයුතු කරලා ඒ වෙලාවෙම අන් අයට මේක කියලා මේක හැමතැනම වපුරලා මහා විනාශයක් කරගන්නවා. නේද? එතකොට සුදුසු පුද්ගලය තෝරා ගැනීමේ වගකීම තියෙනවා. ඒක නැත්නම් ඒක ලොකු හානියක් බවට පත් වෙනවා. සුදුසු පුද්ගලය තෝරගන්න ඕනේ. ඒකට අපිට කල්යාණ මිත්‍රයෝ ඕන නැතුව මේ ශාසනයේ තියෙන වටිනාකම තමයි අනිත් එක තමයි ඒක ඒ සුදුසු පුද්ගලයා තෝරා ගැනීම වගේම මට සමහර දේවල් මගේ අතුලාන්තයේ තියෙන සමහර දේවල් විසඳ ගන්න දන්නේ නැහැ. දැන් අපි අපි අපිව පාලනය කරන්නේ අපි දන්න කරුණු වලින් විතරයිනේ. අපේ ජීවිතය ගත්තොත් එහෙම අපේ ජීවිතේ ඇයි අපි එකතැන හිර වෙන්නේ මේ? නේද කොච්චරවත් හිතනවා මම ඊට පස්සේ මෙහෙම ඉන්නවා මම ඊට පස්සේ මෙහෙම ඉන්නවා මම කාගවත් හිතරිද්ද නැහැ මම පරස වචන කියන්නේ නැහැ. මම හිතනවා. එතකොට නමුත් ඒක සිද්ධ නොවෙන්නේ මට ඒක විසඳගන්න ඒ සිද්ධ වෙන වැරද්ද විසඳගන්න මගේ ළඟ ඇති වෙන විසඳුම මගේ මානසිකාරයෙන් එන්නේ නැහැ හරියට. ඒ විසඳුම මගේ මානසිකාරයෙන් නැగిලා එන්නේ නැහැ. අන්න ඒ නැగిලා එන්නේ නැත්තේ ඒකට අවශ්‍ය දැනුම මට නැති හින්දා. එහෙනම් මේක තනියම කරගන්න කොහොමද බෑ. තනියම කරගන්න කොහොමත්ම පුළුවන්කමක් ඇත්තේ නැති අවස්ථා තියෙනවා. මොකද ප්‍රමාද දෝෂයකින් ඒක වළක්වා ගත හැකි සියලු කරුණු මම දන්න කෙනෙක් නම් සමහර විට ඒක නැවත සකස් කරගන්න පුළුවන් වෙන්න තියෙනවා. නමුත් වෙන කෙනෙක්ගේ මඟ පෙන්වීම ඕන වෙනවා. ඉතින් ඇත්තටම කියන්න බලන්න අපි දැන් සමහර වෙලාවට ඔය සම්ප්‍රප්පලාපවල වලට වැටෙනවා. සමහර අය ලොකු උත්සාහ ගන්න එක නවත්ත ගන්න. ඒකට ඒක නවත්ත ගන්න බැයි නම් නිකමට අපිට මතක් වුණාද කායින් හරි උපදේශ ගන්න ඕන කියලා. නේද? අපේ නිවසේදී අපි පරිස වචන පාවිච්චි කරනවා. අන්නේ පරිස වචන පාවිච්චි කරනකොට මම ඒක නවත් ආයෙ නම් මම පරිස වචන කියන්නේ නැහැ කාගවත් හිතරෙද්දක් නැහැ කියලා අඩුම ගානේ ඔක්කොම පැත්තක තියෙන තරහ යනවා සරින් සරේ. <laughs> නේද? අධිකව තරහ යනවා. ඉතින් හැමදාම තරහ ගියාම අපි හිතන්නේ මොකද්ද? ආයෙනම් මම තරහ ගන්නෑ. ආයෙනම් මම තරහ ගන්නෑ කියලා තරහ මාත්‍රයක් නේද? ඕක හරියයි. මට පුළුවන් වෙයි කියලා හිතනවා. නමුත් හැමදාම එක තැන නේද? හැමදාම එක තැන. එතකොට අන්න මේ ආයත සංවරය කියන එක අපේ ජීවිතයට එකතු වෙනවා. අධික තරහක් ඒමත් වැරද්දක් එහෙනම්. ඇයි? එතන අතීතය ගැන කතා කරනකොට මේ මනෝකර්ම අයින් කරලා නැහැ. එහෙනම් මනෝකර්මයක් කියලා කියන්නේ අධික තරහක් ඇති වෙලා ඒ තරහෙන් තමන් පීඩාවක් ලැබුවා. ඒක කෙනෙකුට පවා ප්‍රකාශ කරන්න තරම් ප්‍රකාශ කළා මම මේ වගේ ලොකු තරහකින් පීඩා විඳිනවා. මම මේ වගේ ලොකු බැඳීමකින් පීඩා විඳිනවා. මට මේවා අයින් කරගන්න පුළුවන් කමක් නැහැ. මගේ මම මේ වගේ පශ්චාත්තාවයකින් පීඩා විඳිනවා. නේද? ඒක ඒවා මට අයින් කරගන්න ක්‍රමයක් නැහැ කියලා සාකච්ඡා කරන්න එහෙම හිත යෙදিলা තියෙනවද? මේ සමහර වෙලාවල් තියෙන හැබැයි අර මේ සමහර අය ලොකු පීඩාවල් වලටපත් වුනහම දරන්න බැරි වෙනකොට නම් වෙන කාත් එක්කයි සාකච්ඡා කරන ස්වභාවයක් තියෙනවා. නමුත් අරක වැරද්දක් විදිහට දැනিলা මේක මගේ මට ඒක විසඳා ගන්න පුළුවන්කමක් නැති බව තේරිලා මේක අයින් කරගැනීමේ වැඩපිළිවෙලකට අපි යන්නේ නැහැ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදය අපි භාවිතා කරන්න ගත්තොත් අපේ ජීවිතේ කොච්චරනම් වෙනස් වෙනවද කොච්චරනම් කොච්චරනම් අපේ ජීවිතය නිවැරදි වෙනවද කියලා අපි කල්පනා කරන්න ඕන. ඒකින්ද අපි ලොකු අදහසක් ඇති කරගන්න ඕනේ. මේ අපි ආරම්භ කරපු වැඩපිළිවෙල ඒ වගේ වැඩපිළිවෙලක්. ඒකින්ද අපි අපේ ජීවිතයට බොහෝ දේවල් ඒකරාශී කරගන්න ක්‍රමවේද ක්‍රමවේදය පාවිච්චි කරන්න මම කිව්වේ නිවන් මඟ කිව්වහම මාර්ගය ඒක ඒක මේ නාම පදයක් වටෙන්නේ. නමුත් ප්‍රත්‍යවේක්ෂා කිව්වහම තියෙනවා කරන්න දෙයක්. ප්‍රත්‍යවේක්ෂා කියන්නේ විමසා බැලීම. ඒක එතකොට ක්‍රියාවක්. ඒකින්ද අපි දැන් නේද නාම ගොඩේ ඒ කියන්නේ දැන් ධර්ම අඳුර අඳුර අඳුර හිටියායට ධර්මයන් අඳුරා ගැනීමෙන් හිටියා. බොහෝ ධර්ම කර්මයක රාශී කරා. දැන් ඉතින් අපි කරන්න පටන් ගන්න ඕනේ. ඒකින්ද අපි ඉතින් කියන්නේ ඊ타ත්ම දැඩි අවවාදයක් විදිහට අපි ලබා දෙන්නේ අපි මේක භාවිතයට ගන්න. මේක භාවිතයට ගන්න මේ විදිහට ප්‍රත්‍යවේක්ෂාව කාරණා 6 ජීවිතයට එකතු කරගන්න මම කිව්වේ බෞද්ධයාගේ දිනපොත පාවිච්චි කරන්න ඕනේ කියලා මම හැමදාම කියනවා. නේද අපිට පුළුවන් දවසකට එක සැරයක් හරි වෙනදා සිද්ධ නොකරපු වැරද්දක් දැන් පන්සිල් ආදිය කරන ගමන් දැන් අපි හිතමු කවුරු හරි බයිනකොට මං නොබැන හිටියා. මට දැඩි කෑමක් කන්න දැඩි ලෝභයක් ඇති වෙන ගමන් නොකා හිටියා. ඒ විදිහට පුරුදු පුහුණු කරොත් මේ ආසාවල් වලින් අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපිට පුළුවන් නම් චුට්ටක් දවස් අවසානයේ සටහන් කරලා තියාගන්න. මම ඊයේත් මතක් කරා. සටහන් කරලා තියාගනවා මෙන්න මේ විදිහට මාව පාලනය කරගත්තත් දවසේ කියලා. අකණ්ඩව පාලනය කරගත්තොත් එහෙම ආයාසයෙන් කරපු දේ નિરાයාසයෙන්ම සිද්ධ කරන්න පුළුවන් තත්යකටපත් වෙන්න පුළුවන්කම තියෙන මේ හිත සම්පූර්ණයෙන්ම සකස් කරන්න පුළුවන් හිත. දැන් වැඩසටහන අවසන් කරන්න මත්තෙන් ඒ වගේ යම් පණිවිඩයක් යම් අදහසක් තවත් කෙටි අදහසක් දක්වන්න මම හිතන්නේ පොඩි හංගනට මොනවා හරි තියෙනවද? එහෙමයි මේ මට කියන්න තියෙන අපිට ලොකු සාහනාසි දෙන අවවාදයක්මයි ලොකුසායනාංශය අර සුදුසු වෙලාව සුදුසු කාලය බලලා අපිට අවවාද කරනවා මේ දැන් සංසාර දෝෂ අපේ ජීවිතවල තියෙනවා අඩුපාඩුකම් මැරෙන්න කලින් අඩුපාඩු ටික හදාගන්න කියනවා. දැන් අපි හිතමු දැන් මට තියෙනවා කියලා මාන්නය. දැන් මේ මාන්නෙත් එක්කම ජීවිතය අරගෙන ගියොත් ඊළඟ ජීවිතේ මේ මේ මාන්න හේතුන මාන්නකාර ජීවිතයක් තමයි. ඒ කියන්නේ අකුසල සහගත ජීවිතයක්, දුක්ඛිත ජීවිතයක්. එතකොට ඉතින් මේ ධර්ම ශ්‍රවණය කරන පිනතුන්ටත් දේශනා කරන්න තියෙන අර අම්බලට්ටික රාහුලවාද සූත්‍රය අසුරු කරන සාකච්ඡාව සිද්ධ වුණේ පිරික්සලා බලන්න මගේ කාය කර්ම වල අඩුවක් තියෙනවද? මොනවා හරි වර්ගයක් වෙනවා නම් කාණඝාතයක් කරා, දත්තාදානයක් කරේ, මොනවා හරි කාමීත්‍යචාරයක් කරේ. එහෙම නැත්නම් වාක් කර්ම වල අඩුවක් තියෙනවද? බුරු කියන ගතියක්, පරුස වචන කියන ගතියක් දැන් කාලයක් තිස්සේ වෙනවා නම් මනෝ කර්මවල අඩුවක් තියෙනවා නම් මොනවා හරි ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාවක් තියෙනවා. ඒ කියන්නේ අඩුව විදිහට දැනනවා නම් ඊර්ෂ්‍යාව, අඩුව විදිහට දැනනවා නම් රාගය. මොනවා හරි දැනනවා නම් අන්නේ අඩුව හදාගෙන මැරෙන්න මැරෙනව කියන වගේ සංකල්පයක් ඇති කරගත්තොත් හොඳයි කියලා හිතන මොකද එතකොට වේගයෙන් ගුණවත් ජීවිතයක් ඇති කරගන්න අපි කටයුතු කරනවා. ඒ සංකල්පය පිළිබඳ සිහියක් තිබ්බ දුක සානක් මට හිතෙනවා. මේ ඒ කල් දාන්න පුළුවන් ඒක මොකද මරණයට තව ගොඩක් කල් තියෙනවා මරණය කියන්නේ කොයි මොහොතද කියන්න බෑ ඒ අවාසනාව සිද්ධ වුණොත් හිත හදාගන්න මත්තෙන් හිත හදාගන්න ඉස්සෙල්ලා නේද ඒ අවාසනාවන්ත සිද්ධිය සිද්ධ වුණොත් අපි ගොඩාක් වරද්දගත්ත වෙනවා ආය ගොඩෙන් තියෙන අවස්ථා ගොඩක් නැති වෙන තියෙනකින්ද අද දවසේ අපි බොහෝ වැදගත් කාරණා සාකච්ඡා කරා ධර්ම දේශනාව වගේමයි ධර්ම සාකච්ඡාව කියන කීටත් වැඩිය ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් ඒකින්ද මේ ධර්ම සාකච්ඡාට අවශ්‍ය කරන අනුග්‍රහය දැක්වේ. නිවසේ ඉඳන් මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච අයට නිවසේ ඉඳන් මේ ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණේ. මේ මැදිරියට ඇවිල්ලා කටයුතු කරපු මේ ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසින්ද. ඉතින් නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසත් ඒ වගේම අපි දෙනම වහන්සේලා තුල දැනිත වූ සියලුම පුණ්‍ය ශක්තිය ධර්ම දේශනා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ පින්වන්ත පිරිසට උතුම් ධර්මාවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.